ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත අපි සාකච්ඡා කරගෙන ආවේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයට අදාළව ඒ දැක්වෙන රූපකාණ්ඩයේ ධර්ම කාරණා විස්තර කරගන්න තේදුනේ. එතනදී චක්කායතන රූපය පිළිබඳව විග්‍රහ කරගන්න ගිහිල්ලා ඒ චක්කායතන රූපේ පිළිබඳවත් රූපායතන රූපේ නැතිනම් චක්කායතනයේ පිළිබඳව විග්‍රහ කරගන්නට ගිහිල්ලා අපි විස්තර කරගන්න ගියා පටිසම්භිදා මග්ගප්‍රකරණයේහි එන වස්තුනානත්ත්‍ය ඥානය සහ ගෝචරනානත්ත්‍ය ඥානය ආශ්‍රය කරගෙන ඊට අදාළව කරුණු සාකච්ඡා කරන්නට ගියා. මොකද අපි හාත්පස ප්‍රදේශයක් ආවරණය කරගෙන යන්නේ මේ එක එකිනෙකට කාරණා ටිකක් මාතෘකා විදිහට අපිට ඉගෙන ගන්න දරා ගන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතයේ තේදෙන විදිහ පිළිබඳව එමත් නැතිනම් යථාර්ථයක් විදිහට අපි අවබෝධ කරගන්න ආකාරය වැදගත් වෙන විදිහට තමයි අපි මේක යොදාගන්නේ. එතකොට එතනදී අපි කලින් කතා කළා ඇහැ පිළිබඳව සාකච්ඡා කරනකොට ඇහැ පිළිබඳව කතා කරනකොට ඇසයි රූපයයි කියනකොට ඇහෙන්තරව රූපෙන්තර මේ මොහොතේදී වෙන් වූ තමාගේ ඇහැක් හෝ තමන්ට අයිති වෙනම පවතින ඇහැක් හෝ තමා වූ ඇහැක් පවතිනවා කියලා හෝ මෙබඳු දෘෂ්ටියකටපත් නොවීම පිණිස අපි කිව්ව ඇහත් එක්කම තමන් ඉපදුණු බව නැතිනම් ඇහි හට ගැනීමම තමන් ඉපදුණු බව ඇහැ නිරුද්ධ වෙන බව තුළම තමන් කියන බව නිරුද්ධ වුණ බව අපි කතා කළා සාකච්ඡා කළා. ඒ නිසා මේ කරුණ ටික ආශ්‍රයෙන් අපිට හැම වෙලාවකදීම මේ සත්පුද්ගල බව ඉක්මවා ගියපු උතුම් නුවණක් ඇති වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි වැදගත්ම දේ මේ විදිහට සාකච්ඡා කිරීම තුළ අපිට සිද්ධ වෙන. එතකොට අපි ගිය දේශනාව තුළ සාකච්ඡා කළ චක්කුම් අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ කියන මේ වාක්‍ය පිළිබඳව ඇස අනිත්‍ය විදිහට හඳුනනවා නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ කියන කාරණාව මෙතනදී අපි බොහොම දුරකට බාහිර කරුණු ඔස්සේ සහ දර්ශනය ඔස්සේ සම්මා දිට්ඨිය පැත්තට යෙදෙන විදිහට පවා අපි කතා කළා මේක අනිච්ච විදිහට ගන්නෙ නැතිනම් අනිත්‍ය විදිහට යෙදෙන්නේ මොන අර්ථයෙන්ද කියන කාරණය පිළිබඳව. එතකොට තවත් පුංචි කාරණාවක් අපිට බාහිර කරුණක් විදිහට මතක් කරන්න අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් අදහස් කරන දෙයක් තමයි මේ ධර්ම විනය සංස්කෘත භාෂාවට නගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සංස්කෘත භාෂාවට නැගීම තුල ධර්ම විනය මේකේ අර්ථහානියකට ලක් වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ කියලා අර්ථයක් අද සමාජය තුළ සමාජගත වෙනවා. නමුත් ඇත්තටම අපි ගත්තොත් ටිකක් විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ කාරණාව අපිට මේ කාරණාව විග්‍රහ කරගන්නට අවශ්‍ය වෙන තැන් කීපයක් තියෙනවා. ඒ තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ වෛදික භාෂාවට මේ ධර්මයේ නගන්නට එපා කියන තැන. වෛදික භාෂාව පිළිබඳව අපි ටිකක් විමසලා බැලුවොත් වෛදික කියලා කියන්නේ වේදයට අයත් වේදේ සංග්‍රහ කරලා තියෙන භාෂාවට කියනවා වෛදික භාෂාව කියලා. යමෙලු තෙකුල කියන බ්‍රාහ්මණ ජාතික භික්ෂුන් වහන්සේලා දෙනම දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ධර්ම විනය එක එක කුලවලින් ඇවිල්ලා එක එක පැවිදි භාවයට පත් වෙන පිරිස විසින් දූෂණයට පත් කරනවා මේ ධර්ම විනය දූෂණය කරන මේ හේතුව නිසා අපි මේ වෛදික භාෂාවෙන් ධර්මයේ තබනවා තබන්නට අවශ්‍යයි කියන යෝජනාව බුදුරජාණන් වහන්සේ හමුවේහි ඉදිරිපත් කළා මෙතනදී අපිට මේ අර්ථය දිහා පොඩ්ඩක් බලන්නට වෙනවා නොඑක් නොඑක් කුලවලින් මහාන වෙන අය මේ ශාසනයට ඇවිල්ලා එතකොට නොඑක් නොඑක් ව්‍යවහාරයන්ගෙන් ධර්මයේ තියන්න ගියාට පස්සේ කියන්න ගියාට පස්සේ මේක විනාශ වෙලා යනවා ඒ නිසා මේක වෛදික භාෂාවට නගන්නට ඕනේ ඒකෙන් යමුල යමලු තෙකුල භික්ෂුන් වහන්සේලා අදහස් කළේ මේ ධර්මය වෛදිකයට නගලා ඒ ධර්මයේ සුරක්ෂිත භාව එතකොට හැබැයි එතන මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා තත්කාලීන සමාජයේ ඒ කාලේ යුගයේ තිබුණු ඒ සමාජයේ වෛදික භාෂාව ව්‍යවහාර කළේ බ්‍රාහ්මණයන් අතර. යම් විදිහකින් වේද සූක්තයන් ඒගොල්ලෝ බොහොම පූජනීයත්වයෙන් සැලකුවා. ඒ බ්‍රාහ්මණ උපනිෂද් ආදී ඒ ග්‍රන්ථ, ඒ වේද සූක්ත, ඒ පූජනීයත්වයෙන් සැලකුතු ඒ දේ බ්‍රාහ්මණයන්ට විතරක් අයත් වන බ්‍රාහ්මණය විසින් පවත්වගෙන ආපු කොටාෂය. ඒ බ්‍රාහ්මණයන් විසින් පවත්වන ලද ඒ වෛදිකය ඒ දේවනාගරියන් සංග්‍රහ කරපු ඒ භාෂාව යම් විදිහකින් බ්‍රාහ්මණයෙක් කතා කළොත් එහෙම බ්‍රාහ්මණයෙක්ගේ තොර වෙනත් ආගමිකයෙක් නැතිනම් අපි කිව්වොත් කුලයෙන් පහත් ශුද්‍රයෙක් දාසයෙක් වගේ කෙනෙක් කතා කළොත් එයාට දඬුවම් දෙන්න පවා අයිතියක් තිබුණා බ්‍රාහ්මණයන්ට. එතකොට ඒ වේද සූක්ත ඒ භාෂාව වේද භාෂාව වෛදික භාෂාව අනිත් ජාතිකයේ කතා කළොත් දස්යෝ හෝ අනිකුත් ජාතිකයේ කතා කළොත් එහෙම පහත් කුලයේ කෙනෙක් කතා කළොත් ඒ පහත් කුලයේ කෙනාට ශුද්‍රේකුට දාසේකුට වගේ චතුර්වර්ණයක් අපි දන්නවා තිබුණා බ්‍රාහ්මණ ක්ෂත්‍රීය ශුද්ධ වෛශ්‍ය කියලා මෙන්න මේකේ ශුද්‍ර කියන කොටසට තමයි දාස්‍ය සහ අනිකුත් පහත් කුලීන් අයිති උනේ මේ අය මේ දේ කතා කළා නම් එහෙම ඒ අයට දිව කපලා දාන්න වගේ මහ භයානක මහ දැඩි නීති සංග්‍රහයක් ඒගොල්ලෝ අතර භාවිත වුණා ඒ යුගයේ වෙනකොට. එතකොට මේ ශාසනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට නොඑක් දිශාවලින් ගලන ගංගා මේ මහා සමුද්‍රයට වැටිලා මහා සමුද්‍රය කියන එකම වචනයට යනවද එකම ලෝණ රසයට එකම ලුණු රසයට යනවද? අන්න ඒ විදිහටම නොඑක් කුලයන්ගෙන් මේ ශාසනය කරා පැමිණෙන ඒ පිරිස ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේ අනුව යන ශ්‍රාවක පිරිස බවට පත් වෙනවා. එතනදී කුලය වැදගත් වෙන්නේ නැහැ. හැමෝටම එකම ධර්ම රසය තියෙනවා. එතකොට ඒකට තමන්ගේ කුලය ගැටලුවක් උනේ නැහැ. මෙන්න මේ වගේ තිබුණු දර්ශනයක් අර බ්‍රාහ්මණ ආගමට විතරක් පොදු වචන ටිකකට නැගුවයින් පස්සේ ඒ උතුම් ධර්මය අර බ්‍රාහ්මණ ජාතිකයන්ට පමණක් සීමා කළා වෙනවා අර අසරණ කුලයෙන් පහක් කියලා සලකපු සමාජය විසින් කොන් කළපු ඒ කොන් කරන ලද අයට මේ ධර්ම විනය ලැබෙන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා තමයි බුදුරජාණන් වහන්සේ යමලු තෙකුල භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රයෝගයේ මේ උත්සාහය හමුවේ දේශනා කළේ මෝග පුරුෂය මේක කරන්න එපා කියලා. එපා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් වෙනව යමෙක් වෛදිකයට ධර්ම විනය නගනවා නම් ඔහුට ආපත්‍යක් සිද්ධ වෙනවා කියලා. එතකොට හැබැයි එතනින් සඳහන් කළේ සංස්කෘතයට නෙමෙයි වෛදිකයට. එතකොට වෛදිකයට නගන්න එපා කිව්වේ ඒගොල්ලොන්ගේ පුරාණ භාෂාව තමයි වෛදික භාෂාව. ඒ වෙනකොටත් වෛදික භාෂාව ඉගෙන ගත යුතු භාෂාවක්. හැබැයි සංස්කෘත කියන එක වෙනම උපභාෂා විශේෂයක් නැතිනම් වෛදිකයෙන් බිඳුණු වෙනස් භාෂා කොටසක්. එතකොට ඒ සංස්කෘතයයි වෛදිකයයි දෙකම එකයි කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද වෛදික භාෂාව තුළ වාග් ව්‍යවහාරය වෙනම වාග් ව්‍යවහාරයක් ලෙස අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. සංස්කෘත භාෂාව පිළිබඳව වාග් ව්‍යවහාරය වෙනම වාග් ව්‍යවහාරයක් හැටියට අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දෙකම එකයි කියලා කෙනෙක් කතා කරනවා නම් ඇත්තටම ඔහු බොහොම විමර්ශනාත්මක ගවේෂණයක නියැලිලා නැහැ. මේ භාෂා ශාස්ත්‍රය පිළිබඳව මේ තුලනාත්මකව අධ්‍යයනයක් කරලා නැති කෙනෙක් තමයි මේ ඔක්කොම එකයි කියන දේෙන් කතා කරන්න යන්නේ. ඔවුන්ට කියන්න බැරි කමක් නැති වෙයි සංස්කෘතත් එකයි හින්දිත් එකයි මේ ඔක්කොම එකයි කියලා. මොකද ඔක්කොම සඳහන් වෙන්නේ එක සමාන වචන වලින් එක සමාන විදිහකට. නමුත් සමානාර්ථයෙන් ගියා කියලා කොයි වෙලාවකවත් එකට කතා කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ අර පණවපු පැනවීම පැනවුවේ මොන අර්ථයෙන්ද කියන කාරණාව අපි වටහා ගන්නට අවශ්‍යයි. ඒකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ සංස්කෘත භාෂාවට නගන්න එපා කියලා. ඒ වගේම ඒක මතක් කරන්න හේතු උනේ දැන් කෙනෙක් කියනවා අනිත්‍ය කියන එක සංස්කෘත වචනයක් සංස්කෘතයට නගපු එක තමයි මේ ප්‍රශ්නේ උනේ. ඒක නිසා මේ සංස්කෘතයට නගන්න බෑ මේක අර්ථ විපරීත වෙන නිසා මේක අනිසි කියන අර්ථයෙන් ගන්නට ඕනේ සිංහලයට එනකොට අනිසි වෙන්නේ කියලා මෙන්න මේ විදිහේ නොඑක් අර්ථකතන සපයන්න උත්සාහවත් වෙනවා. එතකොට නමුත් ඇත්තටම භාෂා ව්‍යවහාරයේ පැත්තෙන් දැනුමක් තියෙන කෙනෙකුට කිසිසේත්ම මේ වගේ වැරදි තීරණයකට බැසගන්නේ නැහැ. මොකද ඒක බාහිර කරුණක් විදිහටත් මේකේ තියෙන වැරදි සහගත බව කතා කරන්නට අවශ්‍ය නිසායි ඒ කරුණු ටික මම මතක් කළේ මේ සිංහලෙන් අනිත්‍ය කියලා යෙදුවා කියන එක කිසිම ගැටලුවක් නොවන දෙයක්. මොකද ඒ සිංහලෙන් අනිත්‍ය කියන එක යෙදුවයි කියලා ධර්මයේ අර්ථයට හානියක් වෙලා නැහැ. අපි කතා කළානේ කලින් දේශනාව තුළ කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං අවත්තේති කියන තැනත් අපි කතා කළා. ඒතකොට මේ ක්ෂය ස්වභාවයක්, වය ස්වභාවයක්, විරාග ස්වභාවයක්, නිරෝධ ස්වභාවයක් මේ ඇහි තියෙනවා කියලා. අන්න ඒ ක්ෂය ස්වභාවය, ඒ වය ස්වභාවය, ඒ විරාග ස්වභාවය, ඒ නිරෝධ ස්වභාවය අපිට ඇහැ කියන එක ව්‍යවස්ථාපනය කරන්න පෙන්නපු නිර්ණායක ටික. ඒ නිර්ණායක ටික ඔස්සේ තමයි අපිට චක්කුන් අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ ඇහැ අනිත්‍ය විදිහට දකින්න නොනිච්චතෝ නිට්ටය විදිහට නෙමෙයි. එතකොට මේ ඇහැ අනිත්‍ය විදිහට අපි දකිනකොට නිට්ටය සංඥාවෙන් නොදකිනකොට ඇහැ පිළිබඳව හදාගත්ත යම් කෙලෙස් ටිකක් තිබුණා නම් ඇහැ අනුව ගොඩනගාගත්ත යම් පුද්ගල බවක් මේ පැත්තේ තිබුණා නම් ඒ පුද්ගල බව ඒ ගොඩනගාගත්ත කෙලෙස් ටිකට පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ ගොඩනගාගත්ත පුද්ගල බව දුරු වෙලා යනවා. මොකද ස්කන්ධ නිරෝධය දක්වා ඔහුගේ මනස අරගෙන යන නිසා සලායතන නිරෝධය නිවනයි. සලායතන නිරෝධය නිවනයි කිව්ව මිසක ආස්වාදය අනුව නොදක්නේ නිවනයි කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. එතකොට එයාට අනිත්‍ය සාක්ෂාත් කිරීම කියන තැන එයාට සලායතන නිරෝධය සාක්ෂාත් කිරීම දක්වා එයාගේ නුවණ වැඩෙන්නට අවශ්‍ය වෙනවා. එතකොට ඒ නිසා මෙතන අනිත්‍ය කියන අර්ථය නැතිනම් අනිත්‍ය කියන එකේ සත්‍යාර්ථය තමයි අපිට ගන්නට වෙන්නේ. අනිත්‍ය කියන වචනේ ගන්නට බෑම කියලා හිතනවා නම් හොඳයි අනිච්ච කියන අර්ථය ගනීවා. හැබැයි නමුත් ගැටලුව තියෙන්නේ ඕක අනිච්ච කියලා මහ ප්‍රාණ ඡයන්න දාලා පෙළ වෙනස් කරගන්න මට්ටමට මෙහාවා. මොකද අනිච්ච කියන අර්ථය බොහොම ගැඹුරු සලායතන නිරෝධය දක්වා දිවෙන අර්ථයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක්. ඒ අර්ථය අද වරදවා ගත්තොත් ඒ අර්ථය අද දවසේ වැරදි විදිහට අපි අල්ලගත්තොත් එහෙම අපි මේ නිවන තමයි වැරදිවට අල්ලගන්නේ. අපි නිවන තමයි මේ වැරදි දෘෂ්ටිය ඔස්සේ අරගෙන තියෙන මේක හරියට අලගත් උපම පරයයන් ධර්මයෙන් ගත්තා වගේ සර්පෙක් වලිගෙන් අල්ලගත්තා වගේ ওই සර්පය දෂ්ට කරනවා. ඒ නිසා Taman විතරක් Tamanගේ මාර්ගයේ වරද්ද ගත්තා නම් ඒක ලොකු අකුසලයක් නෙවෙයි. හැබැයි අපි තව මහා පිරිසක් ඒ වරද තුල සමාදම් කරවීමෙන් අපි සිද්ධ කරගන්න අකුසලය බොහොම බරපතලයි. අපිට හිතෙන්න පුළුවන් අපි ඒ අය යහපතට යොමු කරන්නනේ හැදුවේ කියලා. හැබැයි මෙහෙම ගැටලුවක් තියෙනවා. අපි කෙනෙකුට හොදක් කරන්නට කියලා පිපාසයි කියනකොට වස දුන්නොත් බොන්න කියලා. මම පිපාසයේ සංසිඳවන්නනේ හැදුවේ කියලා හරියන්නේ නැහැ. අර කෙනා මැරෙනවමයි. ඒ නිසා අපිට යම් විදිහකින් තව කෙනෙකුට බණ දහම් කියලා දෙන්න තමයි අපි මේ හැදුවේ කියලා අපේ කල්යාණ මිත්‍ර චේතනාව කියලා හරියන්නේ ඒ නොදන්නා අවිද්‍යාව තුළ ඔහුට දුන්නු වැරදි දෘෂ්ටිය වැරදි දර්ශනය නිසා ඔහු ඔහුගේ මුළු නිර්වාණගාමිනී ප්‍රතිපදාවම විනාශ කරගෙන තියෙනවා. ඒ නිසා තමන් ප්‍රත්‍යක්ෂ නොකර තමන් අවබෝධ නොකර ඔය කාරණා ටික තමන්ගේ ජීවිතේ යොදා ගන්න එපා තව කෙනෙක් අතර තමන්ගේ වැරදි දෘෂ්ටියක් බෙදනවා නම් ඔබ බොහොම පරිස්සම් වෙන්න මොකද ඒකේ තරම් හොඳ මට්ටමක තියෙන දෙයක් නොවන නිසා එතකොට අද දවසේදී අපිට කතා කරන්න අදාළ කොටස තමයි දුක්ඛතෝ අවත්තේති නොසුඛතෝ මේ ඇස දුක් විදිහට දකින්න නොසුඛතෝ සැප විදිහට දකින්න එපා කියලා. එතකොට දැන් ඇස දුක විදිහට දකින්න සැප වශයෙන් දකින්න එපා කියනකොට මෙතන බොහොම වැදගත් අර්ථයක් අපිට මතු කරගන්න වෙනවා. ගොඩක් වෙලාවට අපිට අද සමාජයේ ගත වෙලා තියෙන වැරදි දර්ශන වැරදි අදහස් ගැන මේ තුල කතා කරන්න වෙනවා. ඒකයි මුලින්ම මතක් කළේ මේ කතා කළේ අපි මේ කතා කරන්නේ පුද්ගල විවේචනයකට නෙවෙයි නමුත් මේ ධර්ම මාර්ගයේ පිළිබඳව අපිට ඇති කරගන්නට තියෙන කරුණු ටිකක් දැනගන්නට අවශ්‍ය කාරණා ටිකක් පිළිබඳව කියලා අපිට නිතරම ඇහෙන වාක්‍යයක් තියෙනවා. ඒ තමයි යද නිච්ඡන් තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා කියන මේ වචන ටික. යම් නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් මේක දුකයි. යම් දුක්ඛං තදනත්තා යමක් දුක නම් ඒක අනාත්මයි. අනත්තයි කියලා කියන්නකෝ. දැන් එතකොට දැන් යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් දුක නම් ඒක අනාත්මයි අනත්තයි. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කාරණා තුන ගොඩක් වෙලාවට අපේ සමාජය විසින් අරගෙන තියෙන දෙයක් තමයි අනිත්‍යයි නම් අනිත්‍ය නිසා ජීවිතයට දුක ආවා දුක නිසා තමයි ඒක අසාර වුනේ අසාර නිසා ඒක අනාත්මයි අපේ සමාජගත වෙලා තියෙන වැරදි අර්ථකථනයක්. අනිත්‍ය නිසා දුකාව දුක නිසා තමයි අනාත්ම වුනේ. දැන් අනිත්‍ය නිසා දුක ආවනම් අනිත්‍ය නිසා කොහොමද අපිට දුක එන්නේ? අපිට දුක එන්නේ හැම වෙලාවකදීම නිත්‍ය සංඥාව නිසානේ. අනිත්‍ය නිසා නෙමෙයි අපිට දුක එන්නේ නිත්‍ය සංඥාව නිසා. අපිට දුක එන්නේ ප්‍රිය දෙයින්. අපිට දුක එන්නේ නිත්‍ය සංඥාවෙන්. හොඳට තිබුණ දේ කැඩුන නිසායි මට දුක දැන් හොඳට තිබුණ බවක් නිත්‍යයි මට කැඩුන දේත් නිත්‍යයි. දැන් මම දුක් විඳින්නේ සම්පූර්ණ නිත්‍ය සංඥාව මත. එතකොට දැන් යද නිච්ඡං තන් දුක්ඛං කියන එකෙන් ගන්නට එපා કોઈ වෙලාවකවත් අනිත්‍ය නිසා දුකයි කියලා. ඒක අපි බොහොම සරලව මේක බලලා ස්පර්ශ කරලනවත් නැතුව කියන්න හදන අර්ථයක් අනිත්‍ය නිසා දුකයි කියලා. මේ රූපේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා මේක දුකයි කියන්නේ අනිත්‍ය නිසා දුක ආව කියලා කියන්නේ මේක ධර්මයේ පැත්තෙන් ගැඹුරට බලන්නේ නැතුව කතා කරන දෙයක්. අනිත්‍ය නිසා දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ ඇත්තටම. යද නිච්ඡං තං දුක්ඛං යං අනිච්ඡං තං දුක්ඛං යං යමක් අනිච්ඡං අනිත්‍ය නම් තං එය දුකයි. යමක් අනිත්‍ය නම් ඒකම දුකයි කියපු එකක් යමක් අනිත්‍ය නම් එය නිසා දුක ආවා කියන එකයි කාරණා දෙකක් මම හිතන එක පැහැදිලි ඇති කියලා යම් අනිච්ඡං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං ඒක දුකයි එතකොට අනිත්‍ය වූ දේම දුකයි අනිත්‍ය නිසා දුක ආව කියනකොට මේ දේ අනිත්‍ය වුන නිසා දුක ආවා කියන එක වෙනම කතාවක්. මේක අනිත්‍ය වෙන නිසා මේක නැති වෙන නිසා දුක ආවා. එහෙනම් ඒක වැරදි අර්ථයක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය නිසා එන දුකක් නෙමෙයි. දැන් අපි ඕකටම අනිච්ච කියන අර්ථේ බහලා බැලුවොත් ආස්වාදේෂ්ඨ නොකරන අර්ථයෙන් කැමැත්ත නොපුරන අර්ථයෙන් අපි ඕක බහලා බැලුවොත් එහෙම අපිට හම්බෙනවා එතකොට අනිච්ච කැමැත්ත ඉෂ්ට නොකරන දෙයක් තියෙනවා නම් කැමැත්ත ඉෂ්ට නොකරන බව නිසා පෙලීම හටගන්නවා මේ පෙලීම තමයි දුක. දැන් කැමැති දෙයින් දුක ආව මොකක් නිසාද කැමැත්ත ඉෂ්ට නොකළ නිසා. හැබැයි අපි අනිත් පැත්තට කියනවා කැමැත්ත ඉෂ්ට කිරීම සැපයි කියලා. කැමැති දේ ඉෂ්ට නොකිරීම දුක නම් කැමැත්ත ඉෂ්ට කිරීම සැපය. එතකොට අපිට මේ ලෝකේ හැම වෙලාවකදීම ගන්න වෙන තැනක් තියෙනවා. ඒ තමයි යද නිච්ඡන් තන් දුක්ඛන් කියනකොට යමක් අනිත්‍ය නම් ඒකම දුකයි කියපු තැන බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ බොහෝම ගැඹුරු ඊටාම සියුම් ධර්ම කාරණාවක්. එකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ අපි බොහොම සම්මතෙන් බලලා බොහොම ලස්සනට මේ අනිත්‍යයි කියන්නේ නැති වෙනවනේ දුකයි කියන්නේ මේ දුක් වූ ස්වභාවයෙන් යුක්තයිනේ මේක අනාත්මයි කියන්නේ මෙතන සත්‍යෙකුත් <coughs> මෙතන අනාත්මයි කියලා කියන්නේ සත්‍යයේ පුද්ගලයෙක් නැහෙන කියලා අපි සාමාන්‍ය ව්‍යවહાරය තුල කතා කළාට ඇත්තටම මෙතන තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්නේ මේ මහා ගැඹුරු ධර්ම ප්‍රදේශයක්. මේ කතා කරන්නේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව පිළිබඳව. මේ කතා කරන්නේ උතුම් වූ විමුක්ති මුඛයක් පිළිබඳව නිවනට යන්න තියෙන දොරක් මේක අවබෝධ කරගත්තා නම් හරියට ඒ කෙනාට නිවන අත ළඟ ඒ කෙනාට හොඳ අවබෝධයකට යන්න පුළුවන්කම තියෙනවා. යමක් අනිත්‍ය නම් එය දුකයි කියනකොට එතනින් හොඳට ඇති කරගන්න අදහසක්. අනිත්‍ය නිසා දුක ආපු දර්ශනයක් අනිත්‍ය නිසා දුක ආපු කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය අනිත්‍ය වුණ ධර්මතාවය අනිත්‍ය වෙන ධර්මතාවයම දුක මත පිහිටපු දෙයක්. ඒ දුක මත පිහිටපු දෙයම තමයි අනිත්‍ය උනේ. දැන් මම ඔබට උදාහරණයක් කිව්වොත් මේ පොත කියන දේ අපි මේ රළු උදාහරණයක් මේ තුල මේ සියලු කාරණා සිද්ධ කරන්න කියන අත්‍යක් කියන තැන දෙන්නේ මේ. මේ පොතම අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත නම් මේ පොතම තමයි දුක්ඛ ස්වභාවයෙන් යුක්ත. ඒකෙන් කියන්නේ මේ පොත නිසා දුකාව කියලා නෙමෙයි. මේ පොතම දුකයි. පොත මේ පොතමයි අනිත්‍යනේ මේ පොතම දුකයි. දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා කිව්වේ? කලින් කිව්වා චක්කුම් අනිච්චතෝ වවත්තේතිනෝ නිච්චතෝ. ඇහැ අනිත්‍ය වශයෙන් දකින්න නිට්ටය වශයෙන් දකින්න එපා. එහෙනම් අපිට දැන් කිව්වා චක්කුම් දුක්ඛතෝ වවත්තේතිනෝ සුඛතෝ ඇහැ දුක විදිහට දකින්න සැප විදිහට දකින්න එපා කියලා. දැන් ඇහැ දුක විදිහට දකින්න කියලා අපිට කිව්වේ ඇහි දුක අනුව බලන්න කියලා කිව්වේ ඇත්තටම ඇහැ කියන කතාව ඇහැ කියන කාරණාව දුක්ඛ සත්‍යයට අයිති කාරණාවක්. ඇහැ කියන එක දුක්ඛ සත්‍යයට අයිති කාරණයක්. එතකොට මේ ඇහැ කියන එක දුක විදිහට දකින්න කියලා කිව්වේ මේ අනිත් ඇහැ කියන එක අනිත්‍ය වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් රූපස්කන්ධයේ පැත්තේ පවතින ධර්මතාවයක්. ඒ වගේම ඒක දුක්ඛ සත්‍යයට අයිති ධර්මතාවයක්. ඒක දුක්ඛතෝ අවත්තේටි දුක්ඛ සත්‍ය මත පිහිටපු දෙයක් කියලා දකින්න. සුඛතෝ ඒක සැප වශයෙන් ගන්න එපා. අපි කතා කළා අපිට චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. අස මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි කියලා අපි කතා කරන තැන ඇස ප්‍රියයි මధుරයි කියන තැන ඇස ප්‍රිය මధుර වෙන්නේ මොන මට්ටමින්ද කියලා. ඇස ප්‍රිය මధుර වෙන්නේ ඇස නොවන මට්ටමේදී. ඇස ප්‍රිය මధుර වෙන්නේ ඇස නොවන මට්ටමේදී ඇස ඉතුරු නැතුව නිරුද්ධ වුණ මට්ටමකදී. මනස තුල මනෝවිඤ්ඤාණ මට්ටම හදාගන්න තැනදී ඇස ප්‍රිය මధుර වෙන්නේ. දැන් ප්‍රියමధుර වෙන මට්ටම අපි හදාගන්න එක නොසුකතෝ ඒ පැත්තෙන් දකින්න එපා ඇහැ සැපසහගත දෙයක් කියලා. මොකද ඇහැ දුක්ඛතෝවත් ඒක දුක්ඛ සත්‍ය මත පදනම් වෙච්ච දෙයක්. ඒක දුක්ඛ සත්‍යයටයි. මොකද්ද අපි දුක්ඛ සත්‍ය විස්තර කරගෙන තියෙනවා. යම් කායික දුකක් තියෙනවා නම් චෛතසික දුකක් තියෙනවා නම් මේ කායික දුකටයි චෛතසික දුකටයි නැතිනම් කයට දැනෙන දුකට හිතට දැනෙන දුකට මේකට කිව්වා දුක කියලා. මේ දුක මෙසක දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය කිව්වා මේ කායික දුකයි චෛතසික දුකයි හිතට දැනෙන දුක අතහැරලා තවත් දුකක් තියෙනවා නම් මේ දුක තමයි දුක්ඛ සත්‍යය. හැබැයි මේ දුක්ඛ සත්‍ය දුකත් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. දුක්ඛ සත්‍ය දුකත් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. දුක දුක්ඛ සත්‍ය වෙන්නේ නැහැ දුකමයි. මොකද දුක කියන දේ පදනම් වෙන්නේ හැම වෙලාවකදීම ඇති දේ මත. දැන් ඇහැ දුකයි නම් ආස්වාද ඉෂ්ට නොකරන හැම දෙයක්ම දුකයි නේද? ඒක දුකයි තමයි. හැබැයි ඒ දුක පදනම් වෙලා තියෙන්නේ ඇති දේ මත. ඒක දුක. ඒක කායික දුක, එක්ක චෛතසික දුක. ඔය දුකෙන් එකකට අපි අයිති නම් අපි කියනවා අපි ඉන්නේ දුක පැත්තේ මිසක දුක්ඛ සත්‍ය අවබෝධ කරන මට්ටමක නෙමෙයි. ඒතකොට දැන් අපිට අනිත්‍ය කියන තැන අවබෝධ කරනකොට දුක්ඛ කියන තැන අවබෝධ කරනකොට දුක කියන තැන අවබෝධ කරනකොට අපිට එන්නට අවශ්‍යයි නුවණ කුමක් ගැනද දුක්ඛාර සත්‍ය ගැන වෙන අවබෝධයක් අනිත්‍ය උනේ යම් ධර්මතා ටිකක් නම් අනිත්‍ය උනේ යම් ස්කන්ධ ටිකක් නම් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති උනේ. ඒ අනිත්‍ය සාක්ෂාත් කරනකොටම අපිට ඒ ධර්මතාවයම තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට දුක්ඛ සත්‍ය කියලා පෙන්වන්නේ. කෙනෙකුට අනිත්‍ය දකින්න පුළුවන් අනිත්‍ය දකින්නකොටම එයාට දුක්ඛ සත්‍ය දුක්ඛාරය සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනවා. කෙනෙක් යන්න පුළුවන් දුක පිරසින දකින්න දුක්ඛාරය සත්‍ය පිරසින දකින්න මොකද්ද මේ දේශනා කරපු දුක්ඛාරය සත්‍ය කියලා එයාට ස්කන්ධ පැත්තෙන් දකින්න පුළුවන් ස්කන්ධ ටික දකිනකොට එයාට අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙනවා එතකොට ඒ කෙනාට සම්පූර්ණම දැන් දුක්ඛතෝ වවත්තේති නෝ සුඛතෝ කියනකොට අපිට බලා ගන්න වෙන කොහොමද සුඛය හදාගත්තේ අපි හැම වෙලාවකදීම ඇහෙන් සැප විඳිනවා රූපෙන් සැප විඳිනවා. ඇහෙන් සැප විඳින්නේ රූපෙන් සැප විඳින්නේ මේ ඇහැ රූප දෙකෙන් සැප විඳින මට්ටමකදී ඇහැ රූප දෙක ගැන දැනුමක්වත් නැති තැනක ඇහැ රූප දෙක ගැන කතා කරන්නේ ඇත්තටම විපාක අවස්ථාවක විපාකයක් කියන තැන කියන්නේ මොන වගේ ස්වභාවයක්ද විපාකයක් හැම වෙලාවකදීම නේව කුසලං නා කුසලං නච කම්ම නේව කුසලං නා කුසලං කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි. එතකොට මේ විපාකය කුසල් අකුසල් වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මේකට කියන අව්‍යාකෘතයි කියලා. කුසල අකුසල වශයෙන් ව්‍යාකෘත කරන්න කියන්නේ ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ විපාක මට්ටම හැම වෙලාවකදීම කුසල් අකුසල් විදිහට යෙදෙන්නේ නැත්නම් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ යෙදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මෙතන තියෙන කාරණා ටික තමයි සම්පූර්ණම කුසල් අකුසල් වලින් මිදුණු බව. අපි දන්නවා කැමැත්ත අකමැත්ත සාත අසාත බව යෙදෙන්නේ. කුසලයේ පැත්තේ හෝ අකුසලයේ පැත්තට යෙදෙනකොට මං පටිච්චසමුප්පාද විග්‍රහය පසුව අපි කතා කරමු කියන මාතෘකාව යටතේ තිබුණා. නමුත් මෙතන යෙදෙන පුංචි කාරණාවක් මම මෙතනදී ඉස්මතු කරන්නම්. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහයේදී අද අපි දකින සූත්‍ර විග්‍රහයට අනුව හම්බෙන පටිච්චසමුප්පාදයේ නෙමෙයි බොහොම ගැඹුරින් මේ පටිච්චසමුප්පාද විභංගයේ තුල මේ කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කරලා දෙනවා. මෙතනදී අපිට පෙන්නනවා කුසල මූලපත්‍ය කුසල මූල පැත්තෙන් ඇති වෙන පටිච්චසමුප්පාදයක් නැතිනම් නව කර්ම මට්ටමක කර්ම සිත්තල ඇති වෙන කුසල අකුසල ආදී කර්ම සිත්තල ඇති වෙන පටිච්චසමුප්පාද ක්‍රම දෙකක් පෙන්නනවා. එතකොට මේ කුසල් අකුසල් සිත්වල ඇතිවෙන පටිච්චසමුප්පාදය පෙන්නකොට මේ කුසල් අකුසල් විදිහට පෙන්නන පටිච්චසමුප්පාද සිත්වල වේදනාපච්චය තණ්හා කියන තැනදී වේදනාපච්චය තණ්හා කියනකොට වේදනාව විස්තර කරනකොට ඒ වේදනාව පිළිබඳව විස්තර කරන්නේ යම් කායික යම් චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සය සම්පස්සයෙන් උපන් යම් සාතයක් තියෙනවා නම් සුඛයක් තියෙනවා නම් මේ චේතෝ සම්පස්සයෙන් උපන් සාත සුඛ වේදනාව මේ වේදනාපච්චය තණ්හා කියලා නැත්නම් වේදනාපච්චය ප්‍රසාදෝ කියලා හරි උපද්දන තැනක කතා කරන තැන තමයි මේ වේදනාව වේදනාව ආරම්භය ඇති කරගන්නකොට මේ වේදනාව සැපසහගත හෝ මේ වේදනාව සුඛ සහගතකව හංගින බව කොහෙන්ද ඉපදුනේ චේතෝ සම්පස්සජං චේතෝ සම්පස්සයෙන් ඉපදුනේ දැන් අපි දන්නවා අපි ඉගෙන ගත්ත අපි කතා කරලා තියෙනවා චක්කු සම්පස්සය කියන එක උපේක්ෂා සහගතයි කියලා එතකොට ඒකට තමයි අව්‍යාකෘත පටිච්චසමුප්පාදයේ පැත්තෙන් කතා කරනකොට එතන වේදනාව කිසිම කලක සැප දුක් උපේක්ෂා සැප දුක් උපේක්ෂා කියලා ඇති දෙය මත යෙදෙන්නේ නැහැ එතන වේදනාව උපේක්ෂා සහගතයි. ඒක සැප දුක් හේතු පැත්තෙන් පෙන්වන මට්ටම නෙවෙයි. දැන් අපිට හැම වෙලාවකදීම එකෙන් මම කියන්නට උත්සාහවත් උනේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහය තුළ පවා අපිට දේශනා කරන්නට යෙදුනේ අපි දෙයකින් සැප විඳින තැනක තියෙන යථාර්ථයේ සැප විඳින තැනක තියෙන යථාභූත ස්වභාවය පිළිබඳව අපි යම් තැනක් සැප වශයෙන් ග්‍රහණය කරනවා නම් ඒ මට්ටම අනිවාර්යෙන් නව කර්ම සකස් කිරීම කරන මට්ටමක්. කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා රූපාවචර අරූපාවචර හෝ වේවා අපි නව කර්ම ලෝකෝත්තර හෝ වේවා නව කර්ම සකස් කරන මට්ටමක තමයි අපිට සාතාසාතාදී දේවල් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සාත අසාත වේදනා චේතෝ සම්පස්සජ සාත අසාත බව අපිට ලෝකෝත්තර ප්‍රථම භූමියට පත්වෙන සිත ආදී මේ කාරණා ටිකේදී අපිට විග්‍රහ කරන්නේ නව කර්ම සිතේදී විපාක සිතේදී විපාක පටිසමුපාදයේ පෙන්නකොට විපාක සිත කියදෙන පටිසමුපාදයේ පෙන්නකොට එතනදී බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැහැ වේදනාව විස්තර කරනකොට අපිට දේශනා කළේ නැහැ ඒක චේතෝ සම්පස්සජන සාතන් සුඛං වේදිතං කියලා. මේව සාතන්න සුඛං ඒක සාතයක් නෙමෙයි සැපක් නෙමෙයි. අදුක්කම සුඛං. ඒක අදුක්කම සුඛයි. එතකොට විපාක සිත හැම වෙලාවකම අදුක්කම සුඛයි. එකෙන් විපාක සිත අදුක්කම සුඛයි කියන එකෙන් මම මේක ගැඹුරු විග්‍රහයක් ඇත්තටම ඒකෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වුණ අර්ථය තමයි අපිට යමක් දුක් වශයෙන් ගන්නවා කියලා දකිනවා කියනකොට මේ දුක්ඛ සත්‍ය කියන කාරණාව තුළ දකින්න එපා දුක්ඛ සත්‍ය ඇතුළත සමුදය සත්‍යයේ ලක්ෂණ දකින්න එපා. දුක්ඛ සත්‍ය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටික දුකයි. ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය මත පදනම් වෙච්ච දෙයක්. මේ දුක්ඛ සත්‍ය ඇත්ත නොදන්නාකම නිසා දුකේ යථාර්ථය නොදන්නාකම නිසා ඇති කරගන්න මට්ටම තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. සමුදය සත්‍ය පිහිටා සිටින්නේ දුක්ඛ සත්‍ය ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොදන්න කම නිසා අනිත්‍ය අනිත්‍ය බව අවබෝධ කර නොගන්න නිසා අපිට දුක්ඛ සත්‍ය පිළිබඳව අනවබෝධය අවිද්‍යාව හේතු කරගෙන අපිට උපදින සමුදය සත්‍ය ස්කන්ධ ටික පිළිබඳව පුද්ගලයෙක් විදිහට දෙයක් විදිහට ඇති දෙයක් විදිහට අපිට හම්බෙනවා අන්න එතනදී තමයි අපි ඇහෙන් සැප විඳින මට්ටමකටපත් වෙන්නේ. මිහිරි සැපයක් ඇහෙන් ලබන්න බලාපොරොත්තු වෙන්නේ. සුඛයක් අපි ඇහෙන් දැකලා ලස්සන රූපයක් බලලා සැපයක් විඳින්නේ. ඇත්තටම නව කර්ම මට්ටමේ සිතකින්. ඒක තමයි ධර්මතාව විදිහට අපිට බෙදලා ගත්තොත් ගන්න තියෙන තැන. අපි සාමාන්‍ය විදිහට කතා කරනවා නම් අපිට එතන කතා කරන්න මේ පංච උපාදානස්කන්ධය කියන මට්ටමේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක අපි කලින් දේශනාවලදී කතා කළා. ස්කන්ධ හතරක පැවැත්මක් ඇති තැනක ස්කන්ධ පහක් විඳින මනස කියලා. රූපේ ගැන අපි විඳිනවා රූපේ ගැන අපි කතා කරනවා රූපේ ගැන අපි කතා කරන්නේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ රූපයේ සූර්ණ වශයෙන්ම නොපවතින තැනක අපි රූපේ ගැන කතා කරනවා අන්න ඒ මට්ටමින් තමයි අපි ඇහෙන් සැප විඳින්නේ අපි ඇහෙන් සැප විඳින්නේ ඒ මට්ටමේදී. ඇහැ පිනවන්නේ අපි අන්න අර හිතේ ඇති කරගත්ත සාත සහගත බව, සුඛ සහගත බව, චේතෝ සම්පස්සයෙන් හටගත්ත සැපේ සහ සුවය අපි දකින්න පුරුදු වෙනවා ඇහැ රූප පැත්තට දාලා. හැබැයි ඇහැ රූප දෙක ඒ සුවය හටගන්න මොහොත වෙනකොටත් ඉතුරු නැතුව නැති වෙලා. දැන් අපි දුකේ සැපයි කියන විපල්ලාස සංඥාවටපත් වෙනවා. දැන් දුක්ඛතෝ වවත්තේතිනෝ සුඛතෝ දුක් විදිහට දකිනවා සැප විදිහට දකින්නේ නැහැ. දුක් විදිහට දකිනවා එයා සැප විදිහට දකින්නේ නැහැ. එතකොට එයා දුක් විදිහට දැක්කේ දුක්ඛ සත්‍ය පිරිසිදු දකින මට්ටම නිසා. එයා දුක අවබෝධ කරගත්තා. එයා දුක හැටියට දැක්කා. ඒ දුක දුක්ඛ සත්‍ය තුල එයාට සැපයි කියන පෙරළුණු සංඥාව හටගන්නේ නැහැ. එයා දුක අවබෝධ කළ නිසා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය හැටියට දැක්ක නිසා දැන් අපිට දුක්ඛ සත්‍ය හැටියට නොදන්න කම නිසා හදාගත්තනම් යම් විදිහකින් සැපසහගත බවක ලක්ෂණ ටිකක් සැපයි කියලා දෙයක් අන්න ඒ මට්ටම උපදින්නේ නැහැ. මොකද දුක්ඛ ස්කන්ධ ටිකක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව දකිනකොට අපිට සැපසහගත බව හටගන්නේ මොන නිරුද්ධ වුණ ස්කන්ධය අරඹයාද? කොයි වෙලාවේ නිරුද්ධ වුණ කොයි තප්පරේ තිබුණු අර වැස්ස ගැන කතා කළා වගේ කොයි තප්පරේ තිබුණු ඇහැද අපි දුකයි කියලා කිව්වේ කොයි තප්පරේ තිබුණු ඇහැද අපි සැපයි කියලා කිව්වේ ඒ මොන තප්පරේ යෙදුණු ඇහැ ගැනද අපි කතා කළේ ඒක ඉතුරු නැතුව හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා කියන බව අපි දකිනවා නම් අපිට දුක් වේදනාවක් ගෙනල්ලා දෙන හෝ සැප වේදනාවක් ගෙනල්ලා දෙන හෝ බව දෙවෙනි පාර විඳින්න මත්තමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ කෙනා තමයි දුක්ඛතෝ අවත්තේති දුක හැටියට අපි ඒක නිසා ව්‍යවස්ථාපනය කළ යුතුයි. සැප හැටියට බලන බව දුරු වෙන්න නම්. දැන් මේ අනිත්‍ය දකින්නෝ වගේම තවත් එක පැතිකඩක්, තවත් එක විමුක්ති මුඛයක් මේ කතා කරන්නේ. ඔබ දුක්ඛ සත්‍ය පිළිසිඳ දකින්න. කොහෙද දුක්ඛ සත්‍ය පිළිසිඳ දැක්ක යුත්තේ? යම් ස්කන්ධ ටිකක් අපි අනිත්‍යයි කියලා කතා කළා නම් අනිත්‍ය වූ ස්කන්ධ ටිකම දුකයි. ඒක දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. අනිත්‍ය වූ ස්කන්ධ ටිකම දුකයි. දැන් අනිත්‍ය වූ ස්කන්ධ ටිකම දුකයි කියනකොට ඕගොල්ලෝ කල්පනා කරන්න එපා කොයි වෙලාවකවත් මේ ස්කන්ධ ටික අනිත්‍ය වුණ නිසානේ මට දුක ආවේ කියලා. අනිත්‍ය වීම නිසා දුක එනවා නම් ඔයගොල්ලන්ට ජීවිතයේ අතරක් නැහැ දුක එනවා. ජීවිතේ අතරක් නෑර දුක එනවා. ඒ මොහොතක් මොහොතක් පාසා ඇහැ රූප දෙක අනිත්‍ය වෙන නිසා. අනිත්‍ය වීම නිසා දුක ආවේ නෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. හැබැයි ඒකෙන් ගන්න එපා ලෝකේ අනිත්‍ය වෙන නැතිනම් මේ විදිහට විපරිණාමයටපත් වෙන සතර මහා ධාතුව පැත්තේ ආස්වාද භුක්තිය ආස්වාදේෂ්ඨ කරන බව බලාපොරොත්තු වෙන එක නිසා දුකාව කියලා. ආස්වාදයේ නිසා දුකේන බව, චන්දරාගයේ නිසා දුකේන බව අපිට තියෙන සමුදය නිසා සමුදය සත්‍යයට නෙමෙයි. ලෝකේ සමුදය දකින්න පුළුවන් කාටත්. හැබැයි සමුදය සත්‍ය අල්ල ගන්නවා කියන එක ලේසි නෑ. සමුදය සත්‍ය අවබෝධ කර ගන්නවා කියන එක. ප්‍රහාණය කළ යුත්තෝනේ අපි දකින්න. අපි ප්‍රහාණය කරන්න ඕනේ ලෝකේ දෙයකට තියෙන කැමැත්ත නෙමෙයි. යමක් මතනම් අපි කැමැත්ත ඇති කරගත්තේ ඒ කැමැත්ත මත ඇති කැමැත්ත ඇති කරගත්ත දේ ගැන අපි හොඳ අවබෝධයක් යොමු කරන්නට ඕනේ. අපි යම් දෙයක් මත නම් කැමැත්ත ඇති කරගත්තේ කැමැත්ත ඇති කරගත්ත දේ ගැන අපි හොඳ අවබෝධයක් තියෙනුනේ මොකද්ද මේකේ පැවැත්ම සිද්ධ වුනේ කියලා. ඒක නිසා තමයි අපි අර ආශාදේෂ්ඨ නොකරන බවට පෙන්වන එක උදාහරණයක් අරගෙන අපි කතා කළේ. උදාහරණයක් තමයි. ඒ උදාහරණය තුළ අපි අල්ලපු ගෙදර කෙනා ලයිට් එක එහෙමත් නැතිනම් පත්‍රේ කියවන්න ගිහිල්ලා ලයිට් එක දානවා ස්විච් එක දානවා ඇවිල්ලා ඉඳ ගන්නකොට ඔෆ් වෙනවා. දැන් අපි පෙලෙන්නේ නැහැ. මොකද අපේ චන්දරාගයක් එතෙන්ට නැති නිසා එහෙමත් නැතිනම් අපේ ආස්වාදයේ ඉෂ්ට නොකරන බවක් එතන යෙදෙන්නේ නැති නිසා. හැබැයි අපි පත්‍රේ බලන්න ගිහිල්ලා අපි ලයිට් එක ඔෆ් කර ඉඳ දාලා ඇවිල්ලා ඉඳ ගන්න ඉඳ ගන්නකොටම ඔෆ් වෙනවා. ආපහු ගිහිල්ලා දාලා එනවා ඇවිල්ලා ඉඳ ගන්නකොටම ඔෆ් වෙනවා. දැන් අපිට තැලීමක් හට ගන්නවා. ඇයි? අපේ බලාපොරොත්තු අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ලෝකේ පවතින ස්වභාවය. හැබැයි ඒ ස්වභාවයට ලෝකේ පැවතුනාට අපිට ඒ පැත්තේ තියෙන කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ කාරණාවෙන් අපි කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව අවබෝධ කරගෙන අපේ සංසිඳීම ගැන අපි කතා කරනවා නම් නික්මීම ගැන අපි කතා කරනවා නම් ඔය උදාහරණෙම අරගෙන මේ දර්ශනයට බහැලුවොත් මේ අනිත්‍ය විදිහට දකිනවා දුක්ඛ විදිහට දකිනවා කියන කාරණාවට මම බහැලුවොත් ඔය උදාහරණය තුළම මේ දර්ශනෙන් විග්‍රහ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ විග්‍රහය තුළ මට කරන්න වෙන දේ තමයි ඔබට ලයිට් එකක් හම්බෙනකන් එළියේ බාහිර ඇති බවට ඒ ලයිට් එක ඒ බාහිර ඇති බවට හම්බෙන බල්බ් එක ඇති වෙනකන් ඔබට තණ්හාවෙන් බැඳෙන්න නම් සිද්ධ වෙනවමයි. ඒ බල්බ් එකේ ප්‍රශ්නේ නිසා නෙමෙයි බල්බ් එක හම්බුණු ස්කන්ධ ටිකට බැඳෙන කම නිසා. ඒ නිසා ඔබ අද බල්බ් එක නොහට ගන්න බවට පත් කරන්න. ආශාදේ දුරු කරන්න නෙමෙයි බල්බ් එක නොහට ගන්න බවට පත් කරන්න. ඒක නිසා ඔබ දුක්ඛ සත්‍ය පිරසින්ද දකින්න. බල්බ් එක හදාගත්තේ යම් ස්කන්ධ ටිකක් ඇති තැනක නම් අන්න ඒ ස්කන්ධ ටික පිළිබඳව පිරිසිදු දකින්න. ඔබට ආස්වාදයක් බලාපොරොත්තු වෙන්නත් ආදීනවයක් විඳින්නවත් එළියෙන් බල්බ් එකක් හම්බ වෙන්නේ නැති වෙයි. එළියෙන් බල්බ් එකක් හම්බ වෙන්නේ නැති වෙයි. ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඔබට බල්බ් එකක් හම්බ වෙන්නේ නැති වෙයි ආස්වාදයේ ඉෂ්ට කරන්නත් ඉෂ්ට නොකරන බව දකින්න. ඒක නිසා දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න තැනට ඔබේ මනස ගන්න. මේ දර්ශනය තුර කතා කරන්න වෙන්නේ අන්න ওই කාරණා. ඒ නිසා අපිට ජීවිතය තුළ හොඳට දකින්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අනිත්‍ය නිසා දුකාව දුක නිසා අනාත්මයි කියනව නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වුණ දේම තමයි දුක හැටියට විග්‍රහ කළෙත්. ඒ වගේ මේ අනිත්‍ය වුණ දේම තමයි අනාත්ම හැටියට පෙන්වෙත්. අනිත්‍ය වූ දුක් වූ ඒ දේම අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඒක අනත්ත් විදිහට අර්ථ වශයෙන් සාර වශයෙන් හර වශයෙන් ගන්න දෙයක් නෑ කියලා අසාර කට්ඨේන අනත්තා කියන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. අසාර කට්ඨේන අනත්තා කියන එක යෙදෙනව නොයෙදෙනව නෙමෙයි. ඒක අසාර වශයෙන් අසාරක අර්ථයෙන් අනාත්මයි කියනවා කියනකොට අනාත්ම ධර්මතාවයේ නිසා තමයි ඒක අසාර වෙන්නේ. අසාර නිසා අනාත්මයි අනාත්ම නිසාම අසාරයි. හේතුවයි කිසිම හරයක් නැහැ සාරයක් නැහැ. සාරයක් නැත්තේ ඇයි? මේ විදිහට ඇහැ හටගෙන ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා නම් එතන සත්පුද්ගල බවක් නැහැ පනවන්න. සත්පුද්ගල බවක් නැත්නම් අපි ඒකට කියන අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. කුමක් නිසාද මේ අනාත්ම සත්පුද්ගල වශයෙන් ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ අපිට. අනාත්ම ලක්ෂණයක් ගැන කතා කරන්නේ. එතකොට දැන් අපි දුක්ඛතෝ අවත්තේති නොසුඛතෝ අනත්තතෝ අවත්තේති නෝ අත්තතෝ දැන් අපිට සිද්ධ වෙනවා අනාත්ම වශයෙන් දකින්න නෝ අත්තතෝ ආත්ම වශයෙන් දකින්න එපා මේක ආත්ම වශයෙන් දැක්කොත් පුද්ගල වශයෙන් දකින බව තමයි අද අපිට තියෙන ප්‍රශ්නය. එතන පුද්ගල බව වශයෙන් දකිනවා කියලා කියන්නේ ඔබට බෑනම් ස්කන්ධ ටික පිරිසිඳ දකින මට්ටමට යන්න ඒ ස්කන්ධ මට්ටම පිරිසිඳ දකින මට්ටමට නොයා මොන විදිහේ දෙයක් ඇති වුණත් මොන විදිහේ මට්ටමකින් පැවතුණත් ඒ දේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හේතුව අපිට ස්කන්ධ මට්ටමේ පිරිසිඳ දකින මට්ටම හැම වෙලාවකදීම බොහොම සියුම්ම ධර්මතාවයක්. කෙනෙක් යනවා ස්කන්ධ ටික පිරිසිඳ දකින්න. එයා පටිච්ච සමුප්පන්න වූ ස්කන්ධ ටිකක් දකිනවා. හැබැයි එයා කතා කරනවා පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවයක ඇති බව කතා කරනවා. ඕකට කියනවා අනත්තානං අනත්තානං වර්තානං සංජානාමිති කියලා. මේ අනාත්මවත් වූ ආත්මය හඳුනනවා කියලා. මේ මේ හේතු ටික නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව නිසා අනාත්මයි තමයි හැබැයි අනාත්ම වූ ආත්මයක් තියෙනවා කියලා. පටිච්චසමුප්පන්නයි කියලා කතා කරන පටිච්චසමුප්පන්න වූ බව ආත්මවත් වෙලා අපිට. ඒ පැත්තෙන් අපිට යන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා අනාත්මය කතා කරන්නේ ආත්ම වශයෙන් ගන්න දෙයක් නැත්තම් මේ මේ ස්කන්ධ ටික මේ මේ තන හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නම් ඇහැ රූප දෙක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙලා නම් දැන් මොකේද ආත්ම බව පණවන්නේ ආත්ම සංඥාව පවත්න්න හේතුවක් නැති වෙලානේ ඒ ඒ මොහොතේ හේතුඵල ධමයක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන ධර්මතාවයක් නිසා දැන් ඔබට මේ දර්ශනය ගෙනාවේ මේ ටික කතා කරන්නේ නිකන් නෙමෙයි අපි කතා කළා චක්කුං අජ්ජත්තං වවත්තේති චක්කුං අවිජ්ජා සම්භූතං වවත්තේති තණ්හා සම්භූතං කම්ම සම්භූතං ආහාර සම්භූතං ඒ වගේම uppannam වවත්තේති samudāgatam වවත්තේති මේ විදිහට අපි අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති වවත්තේති ලොකු පරයයන් ගොඩකින් අපි කතා කළා මේ සම්බන්ධව. ඒ ටිකින් ආපු දැනුම තමයි මේ අනිත්‍ය විදිහට දකින්න යා. අනිච්චතෝ වවත්තේති නෝ නිච්චතෝ දුක්ඛතෝ වවත්තේති නෝ සුඛතෝ අනත්තතෝ අවත්තේති නෝ අත්තතෝ ආත්ම වශයෙන් දකින්න එපා. එතකොට නිබ්බින්දති එහෙම කරනකොට තමයි එයා නිබ්බිදාවටපත් වෙන්නේ නිර්වේදයටපත් වෙන්නේ. නෝ නන්දති එයා සතුටු වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? විරජ්‍යති. එයා මේක රජණය කරන්න යන්නේ නැහැ. එතකොට දැන් විරාගයට පැමිණෙනවා. ඒ වගේම නිරෝධෙති නිරෝධයටපත් කරනව නෝ සමුදේති. සමුදේටපත් කරන්නේ නැහැ. පටිනිස්සජ්ජේති. එයා මේක දුර්ලභන ස්වභාවයට යනවා. ඊට පස්සේ නෝ ආදීති. ඒක යා ග්‍රහණය කරගන්නේ නැහැ. මේ බොහොම වැදගත් වචන ටිකක් බොහොම වැදගත් ලක්ෂණ ටිකක් පෙන්වන්නේ. දැන් නිබ්බින්දති කියනකොට එයා නිර්වේදයටපත් වෙනවා. මේ විදිහට එයාගේ දර්ශනය නිසා නිබ්බින්දති යා නිර්වේදයටපත් වෙනවා. ඒ වගේම නෝ නන්දති සතුටු වෙන්නේ නැහැ. එයාට සතුට පවත්වන්න පුළුවන්කම තියෙන මොකේද? ඔබෙන් අහන්න වෙන ප්‍රශ්නයක්. ඔබ හයියෙන් වහිනවා කියලා සතුටුනේ කොයි වැහි බින්දුව වැටුණටද? ඔබ හයියෙන් වහිනවා කියලා සතුටු වුණ වැස්ස කියලා සතුටු වුණ වැහි බින්දුව පෙන්වන්න පුළුවන් වුණොත් කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔබට වැහි බින්දුව පෙන්වන්න බෑ නම් එහෙනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඇහැට හයියෙන් වහිනවා ඒ වැහැපු ගැන රූපේ ගැන ඔබට හරිය සතුටුයි කියලා ඔබ සතුටු වෙනවා නම් ඔබට කියන්න වෙනවා නන්දති කිව්වේ සතුටු උනේ කොයි වෙලාවේ ඇහැට පතිත වුණ වර්ණ සටහනකටද එහෙනම් ඒ වර්ණ සටහන එතනම ඉතුරු නැතුව නිරුද්ධ නම් දැන් ඔබ සතුටු වෙන්න මොකක් ගැන හිතලාද? ඒ වර්ණ සටහන නිරුද්ධ නම් වර්ණ සටහන ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් බවක් තිබුණේ නැහැ නේද කියලා බලනකොටම ඔබට සතර මහා ධාතුව පැත්තෙන් තමන්ගේ සතුට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති වෙයි. නිදන පැත්තට මනස පවත්වන්න පුළුවන් වෙයි. ඒකයි නොනන්දති. එයා නන්දනය කරන්නේ විරජ්‍යති. එයා රජනය කරන්නේ මෙහි මිදෙන්න බලනවා එයා. එතකොට විරාගයටපත් කරනවා. නෝ රජ්‍යති. එයා මේකෙන් රජණයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම නිරෝධේති. එයා නිරෝධයටපත් කරනවා මොකද්ද? ඇහැ නිරෝධයටපත් කරනවා. ඇහි Nirodhe සාක්ෂාත් කරනවා නෝ සමුදේති ඇහැ ඇති කරගන්නේ නැහැ ඇහැ ඇති බවට යන්නේ නැහැ නැවත ඇහැ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දැක්ක එයාට ඇහැ තියනවා කියන බවට යන්නේ නැහැ රූපේ ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දකින එයාට රූපේ තියනවා කියලා තර්ක කරන්න යන්නේ නැහැ එතකොට එයා නෝ ආදීයති මේ ඇහැ ගන්නෙ නැහැ පටිනිස්සජ්ජතිය දුර්ලනවා එතකොට නෝ ආදීයති මේක ගන්නෙ නැහැ දැන් මෙන්න මේ විදිහට එයාට ගොඩාක් ලක්ෂණ ටිකක් තියෙනවා අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති. අනිත්‍ය විදිහට දකින්න කෙනා නිත්‍ය සංඥාව දුරු කරනවා. එයාට මේ ලෝකේ නිට්ටයයි කියලා යම් සංඥාවක් තිබුණා නම් ඒ අනිත්‍යයි කියලා දකින බව නිසා ඔහුට නිත්‍ය සංඥාව දුරු වුණා. ලෝකේ අනිත්‍ය සාක්ෂාත් කරන මේ මනස නිසා අනිත්‍ය සාක්ෂාත් කරන මේ ලක්ෂණය නිසා යම් විදිහකින් තිබුණා නම් නිත්‍ය සංඥාවක් ඇති බවට ගත්ත සංඥාවක් තිබුණා නම් ඒ නිත්‍ය සංඥාව දුරු වෙනවා නිත්‍ය සංඥා පජහති එතකොට මේ ලෝකේ නිත්‍ය සංඥාව කියලා කියන්නේ මහා ලෝකෙට මේ ලෝකේ තියෙනවාමයි කියලා හිතාගෙන ඉන්න අවශ්‍ය නැහැ මේ බාහිර ඉදිකට තුඩක් ඇති බවට හම්බුනොත් ඒකම තමයි තියෙන නිත්‍ය සංඥාව කලින් මොහොතේ දැකපු දේ ආයෙ දකින්න පුළුවන් වුණොත් ඔබට මේ ගිය තත්පරේ දැකපු ගහ මේ තත්පරේ දකින්න පුළුවන් වුණොත් ගිය ක්ෂණේ දකින්න පුළුවන් වුණ දේ මේ ක්ෂණේ දකින්න පුළුවන් වුණොත් ගිය චිත්තක්ෂණේ ලැබුණ දේ මේ චිත්තක්ෂණේ ලැබුණොත් ඔබට ඔබ අනිත්‍ය සාක්ෂාත් කළ නැ නිත්‍ය සංඥාව තුළ ඉන්නේ. ඒ ඒ මොහොතේ අනිත්‍ය සාක්ෂාත් කළොත් ඔබට නිත්‍ය සංඥාව දුරලන්න පුළුවන්කම ලැබෙනවා. ඔතනදී සිහිපත් කරගන්න අපි කතා කළා පහනේ උදාහරණයක්. පහනේ උදාහරණයක් කියලා කිව්වේ අපි කිව්වා පහනක් දැල් වෙන පහනක් පිළිබඳව. දැල් වෙන පහන මේ තප්පරේ තෙල් ටිකත් දැල් වෙන තෙල් ටිකත් ඒ වගේම තිරෙත් දැල්ලක් නිසා අපි කියනවා පහන දැල් වෙනවා කියලා. ඊළඟ තප්පරයට යනකොට මේ තෙල් ටිකද නෑ අලුත්ෙන්මයි. මේ තිරේද නෑ අලුත්ෙන්මයි. මේ දැල්ලද නෑ අලුත්ෙන්මයි. තුන්වෙනි තප්පරයට යනකොට අලුතෙන්ම තිරයක් අලුතෙන්ම දැල්ලක් අලුතෙන්ම තෙල් ටිකක් හතරවෙනි තත්පරයේදී අලුතෙන්ම ටිකක් දැන් අපි කියනවා පහන නිවුණ කියලා දැන් අපිට අහන්න වෙනවා මොන තත්පරයේ තිබුණු පහනද නිවුනේ කියලා එතකොට අපිට මොන තත්පරයේ පහනද නිවුනේ නිවුණු පහනක් ගැන කතා කරන්න බෑනේ ඇයි නිවුණු පහනක් ගැන කතා කරන්න බැරි පත් තුන පහනක් නොතිබුණු නිසා අපි මේ හේතු ටික වැය වෙන හේතු ටිකටනේ පහන කියලා කිව්වේ. මේ හේතු ටික ඇති කල්ලි ඇති වුණු ඵලයට පහනක ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම පහන කියපු බව නිරුද්ධයි. අපිටපත් වෙන පහනක් තිබුණේ අපි යම් මොහතක දැක්කනම් මේ හේතු ටික ඇති කල්ලි හට ගන්න බව සහ ඒ මොහොතේ නිරුද්ධ වුණ Nirodhaය අපිටපත් වෙන පහනක් හම්බ වෙන්නේ ඒක නිසා තමයි කිව්වේ අනිච්චතෝ වවත්තෙන්තෝ අනිත්‍ය විදිහට ව්‍යවස්ථාපනය කරනකොට ඒ කෙනාට මොකද වෙන්නේ? නිත්‍ය සංඥාම් පජහති. නිත්‍ය සංඥාව දුරු වෙනවා. දැන් මෙතනදී තව අමතර කාරණාවක් මම ඉදිරිපත් කරන්නම්. ඒ කියන්නේ අපිට වර්තමාන සමාජයේ තියෙන දෘෂ්ටිවාදත් එක්ක පදනම් කරගෙන මේවා විභජ්‍යවාදීව කොහොමද අපි මේ ප්‍රශ්නයකට පිළිතුරක් සපයන්නේ කියන කාරණාවත් එක්ක තමයි මේ කාරණාව අපි විග්‍රහ කරන්න යන්නේ. විපල්ලාස කතාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ඵලයට පත් වුණ කෙනාට අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාස සංඥාව දුරු වෙලා. අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාස සංඥාව දුරු වෙලා. ආත් අනාත්මය ආත්මයි කියන විපල්ලාස සංඥාව දුරු වෙලා. විපල්ලාස දෙක සෝවාන් ආරයන් වහන්සේට දුරුයි. දැන් එතකොට අනිච්චතෝ වවත්තෙන්තෝ නිච්ච සංඥම් පජහති කියනකොට අනිත්‍ය විදිහට ව්‍යවස්ථාපනය කරන කෙනා නිත්‍ය සංඥාව දුරු කරනවා වෙනකොට මේ ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද? ඒකේන වඩනවා, ඒකේන බලනවා, ඒකේන මේ විදිහට නිශ්චය කරනවා. අනිත්‍ය විදිහට. එතකොට දැන් සෝවාන් වෙන්න අවශ්‍ය වෙන්නේ මේ දේ නිශ්චය කිරීමෙන් මිසක අපිට බණ ඇහිීමෙන් නෙමෙයි. අපි යම් අනිත්‍යයක් කියන දේ පොතකින් හරි දැකලා ඒක තමයි පර්තෝගෝසපත්තෙන් අපිට ලැබෙන දේ පොතකින් කියුවත් ලැබෙන්නේ ඒකම තමයි. ධර්ම සාකච්ඡාවක් කළත් ලැබෙන්නේ ඒකම තමයි. තව කෙනෙකුගෙන් අහුවත් ලැබෙන්නේ එකම තමයි. දැන් අපිට මේ දේ තුලින් ලැබුණු කාරණාවක් මේ විදිහට හරියට අනිත්‍ය විදිහට බලනකොට ඒ කෙනාට මොකද වෙන්නේ? නිත්‍ය සංඥාව දුර වෙනවා. දැන් සෝවාන් ඵලයටපත් වෙන්න අදාළ කාරණා ටිකක් මේ කතා කළේ. අනිත්‍ය සංඥාවෙන් අනිත්‍ය විදිහට බලනකොට එයාට නිත්‍ය සංඥාව දුර වෙනවා. එයාට නිත්‍ය සංඥාවෙන් දුර වෙනකොට යම් දෙයක් නිත්‍ය කර ගැනීම නිසා යම් විදිහේ මානසිකාරයක් එයා වින්දනම් ඒ විඳපු මානසිකාරය ගැන එයා ලැජ්ජිත වෙනවා පිළිකුල් වෙනවා හොඳම උදාහරණය ගිරිමානන්ද සූත්‍රය අනිත්‍ය සංඥා දෙකක් තියෙනවා ස්කන්ධයන්ගේ අනිත්‍ය ගැන බලන තැනක් තියෙනවා සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා තැනක් තියෙනවා සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියනකොට සියලු සංඛාරයන්ගේ පිළිකුල් වෙනවා ලැජ්ජිත වෙනවා එතකොට සියලු සංඛාරයන්ගේ ලැජ්ජිත වෙන්නේ සංඛාරයෙන් එයා ආස්වාද ඉෂ්ට කරන පැත්ත ගැන බලලා නෙමෙයි. සංඛාරයෙන් ආස්වාද ඉෂ්ට කරන පැත්ත නෙමෙයි සංඛාරය නිට්ටයයි කියලා හිතාගෙන ඉඳීම තුල නිට්ටය වූ සංඥාවක් සංඛාරයක් ගැන එයාට තිබුණා නම් පුරාණ ආශ්‍රව ටිකක් මත හදාගත්ත පුද්ගල බව විඳින විඳින මානසික මට්ටම ගැන එයා කලකිරෙනවා. ඒ මට්ටමේ එයා ලැජ්ජිත වෙනවා. ඒ පුද්ගල බව ඇත්ත කරගත්තකම කෙරෙහි. එතකොට මේ සංඛාරය ඇත්ත කරගත්තකම සංඛාරය නිත්‍ය කරගත්තකම ගැන එයා කලකිරෙනවා. එයා අනිත්‍ය විදිහට දකිනකොට එයා සියලු සංඛාරය නිත්‍ය වශයෙන් ගත්ත සංඛාරයන්ගේ කලකිරෙනවා. මේ ඔක්කොම එකම තැනකට යොමු වෙන එකම තැනකට යෙදෙන කරුණු කාරණා ටිකක්. ඒ නිසා අපේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තෝරගන්නකොට සමහර විට සුළු වචනයක් වෙන්න පුළුවන් හැබැයි ඒ සුළු වචනෙන් යෙදෙන වෙනස් වෙන අර්ථය මහ විශාලයි. මොකද ඒකෙන් ඔබේ මුළු ප්‍රතිපදාවම වෙනස් කරලා. මුළු ප්‍රතිපදාවම වෙනස් කරලා. ඒ ප්‍රතිපදාව වෙනස් වුණොත් ඔබට යන්න වෙන්නේ නිවනට නෙමෙයි. ඒ නිසා ඒ කාරණාව හොඳට මතකයේ දරා ගන්න. ඒ කාරණාව හොඳට සිහිපත් කරගන්න. හොඳයි අද දවසේදීත් හැමදිනම මේ විදිහට ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරාදී පවත්තලා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 ඒ වගේම අද දවසේ මේ කුසලය සිද්ධ කරගත්ත සීල කුසල් අපි සීල් දෙවියන්ට අනුමෝදන් කරමු මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේනම් ඒ සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ට මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් හොඳයි හැම දිනාටම කෙරුවන් සරණයි සම්මා